අපේ ගොවිපළවල් විශාල ප්‍රමාණයක් තියෙනවා ලංකාවේ. මෙතෙක් කාලයකට රජය මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ නැහැ. නමුත් දැන් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට වැඩි අවධානයක් රජයේ පැත්තෙන් මැදිහත් වෙනවා. ඕ මේ මේ ක්ෂේත්‍රය තුළ රජයේ මැදිහත් වීමත් එක්කම අපි දැකලා තියෙන පුද්ගලික අංශය ඊටත් වඩා වැඩි උනන්දුවකින් මේ දේවල් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපේ මේ වැඩසටහනත් සමගාමීව පුද්ගලික අංශත් සම්බන්ධ වෙයි කියලා.